ඊළඟට අපේ අරුන්දති වෛද්‍යතුමිය අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් නෙවෙයි ඔබ වහන්සේ මේ පැවසූ පාසල් යන සමයේ අපිට ඇති වැදගත්කම අපේ ගුරු මහත්වරුන් යම් කිසි විදිහකට අපිව මේ ලෝකෝත්තර මාර්ගයට යොමු කිරීම අපි මම ක්‍රිස්තියානි ස්කෝලේක ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්ස නමුත් අපිට හිටියා බෞද්ධඝම උගන්වන්න ගුරුතුමියක් නිතරම අපිව මඩිහේ පඤ්ඤාසිහ ස්වාමීන් වහන්සේ නාරද ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලාත් එක්ක අපිව යොමු කරා බෞද්ධ සංගමයේ මහරහ. ඉතින් අන්තිමට උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයකට යනකොට හැමෝම ඉතින් කිව්වේ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඉහළටම යන්න ඒ වගේ අවදාන් තමයි හැමෝගෙම ලැබුණේ. නමුත් ඒ ගුරුතුමිය මට කිව්වේ ඔබට මේ දහම ගැන පැහැදීමක් තියෙනවා අනිත් එක ශ්‍රද්ධාව තියෙනවා ඒ දෙක විතරක් කොහෙ ගියත් නැති කරගන්න එපා ආරක්ෂා කරගන්න කියලා. ඉතින් ඇත්තට මේ අවස්ථාවේ සම්මාසි මම ශ්‍රද්ධාව කියන එක මට දැන් තියෙන දැනුම නැහැ. කියන්නේ දැන් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කළා දැන් අපිට හොඳ පැහැදීමක් තියෙනවා තේරුමක් තියෙනවා කියන ඒ අවදී එහෙම තිබුණ නැහැ. නමුත් ජීවිත ගමනේ දිගටම ස්වාමීන් වහන්සේ ඕවදා නිතරම නිකන් රැව් පිළිරැව් දෙනවා වගේ වැරදි මාර්ගයකට යන්න පටන් ගත්තත් එහෙම ස්වාමීන් වහන්සේ එය මතක් වෙනවා. ඉතින් ඔබ වහන්සේ කියපු දේ මේ සත්‍යතාවය සාමාන්‍ය ජීවිතයක අත්දැකීමක් හැටියට අනිත් පැත්ත එක්කම බෙදා ගැනීමටයි සවනස ප්‍රශ්නයක් නෙවෙයි. තෙරුවන් සරණයි. ආ